උදෑසන පරිදිම මේ සංධ්‍යා භාවයේදී 2:30 දක්වා කරන වැඩසටහන සාකච්ඡා ස්වරූපයෙන් සිදු කරන්නේ ඊළඟට වැඩම කරන අපේ පූජනීය ස්වාමීන් වහන්සේ සමෝධානයක් වශයෙන් මේ කතා කළ සියලුම දේ අතුලත් කරලා ඒ දික්ෂු අපි කතා කළ දික්ෂු විනය අපේ ආරාමික ජීවිතය හා ඒක ප්‍රතිබද්ධතාව පිළිබඳව දේශනා කිරීමට සාකච්ඡා කිරීමට මේ නිසායි විශේෂයෙන් මම මේ වෙලාවේ සඳහන් කරන්න තෝරන ස්තුති පූර්වකව අපිට පණිවිඩයක් ලැබිලා තියෙනවා මෙම විනය සම්භාෂණය තෙමසකට වරක්වත් මේ ස්ථානයේදීම පවත්වන ලෙස කාර්මික ඉල්ලීමක් සිදු කරලා තියෙනවා ඒ පිළිබඳව ඉතාම ගෞරවණීය ස්තුතිය පුද කරමින් මේ පිළිබඳව අපි උත්සාහවත් කරන බවත් සිහිපත් කරමින් මේ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ විශේෂයෙන්ම මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන වැඩසටහන අතරතුරදී වැඩමවවදාල අපේ පූජනීය අවසරවතේ නාවල ධර්මානන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ පිළිබඳ විශේෂ හැඳින්වීමක් ක්‍රියා කළොත් ඒකම වැඩසටහන අතර වැඩම කරපු නිසායි හඳුන්වීමක් ලැබුණේ. සාමන් වහන්සේ විනය පිළිබඳ තාමත් හසල දැනුමක් තියෙන මේ යුගයේ විනය පිළිබඳ තාමත්ම වමනාවක් තියෙන සාමන් වහන්සේ නමක් පූජනීය සාමන් වහන්සේ නමක් සාමන් වහන්සේගේ වැඩම කිරීම මම හිතන්නේ අපිට ලොකු ගෞරවයක් ඒක. එනිසා ලබනෝරු ආරණ්‍ය සේනාසනය වෙනුවෙන් අපේ සංඝ සභාව වෙනුවෙන් වැඩම ආදාළ සියලු ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් යුක්තව අපේ පූජනීය ස්වාමීන් වහන්සේ පිළිගන්නා බවත් මේ අවස්ථාවේදී ක්ෂමාපූර්වකව අපි සිහිපත් කරනවා ස්වාමීන් වහන්සේට ඒ වගේම මේ වැඩසටහන ඉදිරි කටයුතු ටික ඉතාම හොඳින් සිදු කරගෙන ලැබ කර්ම බොහොම කරුණාවෙන් සිදු කරගෙන ලැබ ස්වාමීන් වහන්සේට ආරාධනා කරමි මාහිමිපාණ කියලා වරද්දමුක වැඩමවාදාළ මහා සංඝරත්නයන් වහන්සේ සමන්ත පාසාදිකා විනය සම්භාෂණයේ දෙවැනි දිනේ සවස් කාලයේ වැඩසටහන තමයි මේ මොහොතේ ආරම්භ කරන්න දෙන්නේ. උදෑසන කාලයේ සාකච්ඡා කරන්න තිබුණු විනය කාරණා අතරින් දැන් මේ මොහොතේ දහවල් දාන වේලාව ආසන්නයේදී අඩපණ කරන්න යෙදුණු උපෝත්සක් සම්බිතේ පිළිබඳ මාතෘකාව තවදුරටත් කෙටි වේලාවක් අතරගෙන එක ප්‍රශ්නයකට සමග විග්‍රහ කරගත්තොත් හොඳයි කියලා අපිට මුලින්ම අදහස් තිබෙනවා. ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා, නගලා තිබෙනවා. සීමාවක පැරණි සීමාගල් ඉවත්කොට අලුත් සීමාගල් එතනම සවිකිරීමට විනයානුකූලව ඉඩක් ඉදේද කියන කාරණේ ඉන්නකනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයටත් විසඳුම ප්‍රකාශ කරමින් සීමා සංකරභාවය පිළිබඳව යම් කිසි විස්තර කිරීමක් කරනවා නම් ඒ පිළිබඳව අපේ කලින් සඳහන් කරන්න තිබුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න ඇති කියලා අපි ආරාධනා කරනවා මේ පිළිබඳව විස්තරයක් ලබා දෙන්න. සම්මත කරලා තියෙන බද්ධ සීමාවක සීමාවල් ඉවත් කරලා නැවත ගුණක් ගල් එකෙන් දීගෙන විධාන කෝලක තුනක් ප්‍රශ්නයක් වෙනවාද කියන කයම ගැන ප්‍රශ්නය සුදුසු සාපේක්ෂයෙන්ම දෙන්න දෙන පිළිතුර ඒක කිසිම වරදක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එකයි. නමුත් ඒක හානිදායක නොවන අයුරින් කරන්න ඕන හානිදායක නොවන අයුරින් කියලා කියන්නේ දැන් බොහෝ නිකායවල බද්ධ සීමා සම්මත කරලා තියෙනකොට සීමා ප්‍රදේශයෙන් පරිබාහිරව ක්‍රියා නිකාමාරක් ඇතැම් තැනකම රියන් 6ක් විතරක් දැකලා තියෙනවා උපචාරයකුත් සම්මත කරලා තියෙනවා විබඳු අවස්ථාවක නම් කිසිම ගැටලුවක් නැහැ මේ ගල් ඉවත් කිරීම ඊට හේතුව බද්ධ සීමා ප්‍රදේශයෙන් බැහැරට තියෙන පිරිසුදු ග්‍රාමය පිරිසුදු ග්‍රාමය කියන එකෙන් අදහස් කරන්නේ අපේ පැරණි ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ ලක්දිව මේ ගිය ශතකයේ වගේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේලා සියල්ලක්ම පාහේ ওই බද්ධ සීමා සම්මත කරනකොට උපචාර වශයෙන් ලැබිය යුතු අඩි 6ක විතර ප්‍රදේශයකුත් සමෝහනණය කරනවා. සමෝහනණය කරලා ඒ උපචාරයෙන් ඔබටත් උපචාර ගල් වශයෙන් ගල් පන්තියක් යොදලා දේවල් දකින්න පුළුවන්. එතකොට මේ බද්ධ සීමාවෙන් එළියට තියෙන අඩි 6ක පමණ ප්‍රදේශය පිරිසුදු ගම හැටියටයි කලකන්න පුළුවන්. පිරිසුදු ගම කියලා කියන්නේ පැරණි බද්ධ සීමාවකින් නොඇතුරුණු භූමිය හැටියට. ඒක නිසා ඒක පිරිසුදු ගාමක්ෂේත්‍රයයි භජනය කරන්නේ. පිරිසුදු ගාමක්ෂේත්‍රයයි බද්ධ සීමාවයි කවදාවත් සංකර වෙන්නේ නැහැ. සංකර නොවන නිසාම පැරණි සීමා ගලක් ඉවත් කරලා නැවත සීමා ගලක් යෙදවීම තුළ දෙවෙනි යොදවන ගල මහත උනත් මහත් වැඩි කොටස පිරිසුදු ගාම්‍ය භජනය කරන නිසා ඒ සංකර දෝෂයක් ඇති වෙන්නේ නැහැ. නමුත් සමහර බද්ධ සීමාවක් මම දැකලා තියෙනවා උපචාරයක් සම්මත කරලා තියෙනවද උපචාරයක් තියෙනවද නැත්ද ටැක්ස් දන්නේ නැහැ නමුත් උපචාරයක් පිළිබඳ කාංකවිසියක ඉලියක්වත් වේද නැති බද්ධ සීමා සීමාගල් ටික පමණක් තියෙනවා යම් හැකින් මේ බද්ධ සීමාවල ඒ සීමාගල් වලට ඔබෙන් සමෝහනනේ නොකරලද පිරිසිදු ග්‍රාම සීමාව බදිනය කරන උපචාරයක් නැතිනම් අර සීමාවට අයිති ගල් එතනට යෙදදී මේ ගියේ ගලේ කලින් ප්‍රමාණයට වැඩි කොටසක් බද්ධ සීමාව තුළටත් කොටසක් වැඩිපුර කොටසක් එළියටත් පැනනොතින් ඒ එළියට යන කොටස පුරාණ සීමාවක් එක්ක සම්බන්ධයක් වුවහොත් මේ ගල හරහාම සීමා සංකරයක් සිද්ධිය හැකියි. නමුත් ඒ වාසනාවකට වගේ සීමා සම්මත කරන හැම සම්ප්‍රදායක් තුළම බහුතරයක් සම්ප්‍රදායක් තුළම උපචාරයකුත් ලැබීම කරන නිසා සීමාගල් ඉවත් කිරීම පිළිබඳ extra දෝෂයක් තේන්නේ නැහැ. උපචාරයක් තියෙනවා නම් කිසිම දෝෂයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි අවධාරණය කරන්න තියෙන්නේ. සීමා සංකරය කියන එක මොකක්ද මේ සංකර දෝෂය කියලා අපි තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ උපෝසථක කන්දකයේ තුල දැන් සීමා දෙකක් අතරේ අනුජානාම් විත්තේ දින්නම් සීමාන මන්ත්‍රයේ උපචාරං තපේතුන් ආදි වශයෙන් දේශනා කරලා තියෙනවා. සීමා දෙකක් අතර උපචාරයක් ලැබීමට සීමාන්තරිකයක් ලැබීමට උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සීමා දෙකක් අතර උපචාරය මහාත්කතාවේ කියනවා ප්‍රියණක් පමණ උනත් ඇති කියලා. නමුත් මට මතක හැටියට මහා පච්චරි අටුවාවේ සඳහනක් තියෙනවා සතරංගුල මත්තම්ති වට්ටති කියලා. සතරඟලකුත් ඇති ගඟල් හතරකුත් ඇති කියලා. මේක බුදුගොස් ස්වාමීන් වහන්සේ අනුමත කරලා තියෙනවා. මේක විග්‍රහ කරන ටීකාව කියනවා සතරඟලක් නෙවෙයි අඟලක් තුනක් ඇති කියලා. ඉතින් ඇත්තටම උපචාරය කියන සීමා දෙකක් අතර උපචාරය අඟලක් තුනක් ඇති. ප්‍රශ්නේ තියෙන්නේ උපචාරය අඩු වෙන්න අඩු වෙන්න සංකර වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. සංක්‍රමණයේ අවදානම වැඩි වෙනවා. ඒ නිසා තමයි පැරණි මහාට කතාව තුළ පැහැදිලිවම රියනක්වත් ඒ කියන්නේ අධි කාමාරක්වත් උපචාරය පිළිස ගැනීම යෝග්‍යයි කියන මතය දක්වලා තියෙනවා. උපචාරයක් නොතිබුණා කියලා ඇති ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ තවත් සීමාවක් බඳිනකොට උපචාරයක් නැතුව දෙක එකට සම්බන්ධ වීමේදී සංකර දෝෂයක් ඇතිවීම ඇති වෙන නිසා තමයි බුදුරණාහිගේ යථාර්ථය තියෙන්නේ. මේ ඔස්සේම තමයි සංකර දෝෂ ගැන දිගට හරහට විශ්ලේෂණය කරන අටකතා දීප ආදිය අපි නොහිතන ආකාරයකින් මේ සීමා සංකරය ගැන විවිධ කර්ම ගෙනහැර පාලා තියෙනවා. කියනෝ බද්ධ සීමා දෙකක් අතර යම් කිසි හිතෝගතං වා එක්වාගතං වා කියන ක්‍රමයට මේ මෙහාට ගියා හෝ එයින් මෙහාට ආවා කියන ක්‍රමයට සීමා දෙකක් මතු පිටිතලයේ මැත්තේ හෝ පිටිතලයේ සම්බන්ධ වෙන ආකාරයට යම් කිසි දෙයකින් ගස්වැල් මුල් ආදියකින් සම්බන්ධ වීම තමයි මේ සංකරය කියලා කියන්නේ. ඒබඳු සංකරය යෝග්‍ය නැහැ. ඒබඳු සංකරයක් තියෙනවා නම් මේ සීමා අසීමා නොවේ. ඒ සංකර වීම තුළ සීමා දෙකේම පිළිස් එකට ඒක රාශි වෙලා තමයි විනය කර්ම කරන්න සිද්ධ වෙන්නේ. සීමා සංකර වූ පම්පලියටම විනය කර්ම කෝප්ප වෙන්නේ නැහැ. අඩි 20 30 බද්ධ සීමා දෙකක් එක ළඟ තිබිලා මේ දෙකම මේ දෙක හරහා යම් කිසි වැලක් ඇදලා එහා පැත්තේ සීමාවේ කිසිම හාමුදුරු පිරිසක් ඉතර නමක්වත් නැතුව මෙහා පැත්තේ සීමාවේ හදිස්සන් වහන්සේලා ඒක රාශි වෙලා විනය නයින් යුක්ත උපසම්පදාදියක් කරත් ඒ උපසම්පදාවට හානියක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එහා පැත්තේ සීමාවේ කොතනක හෝ එක හාමුදුරු නමක් හෝ හිටියොත් මෙන්න මේ පරිස සම්පත්තිය බෙදලා කර්මය පෝෂණය වෙනවා. අනේ නිසා තමයි සීමා දෙකක් අතර මේ සංකර දෝෂය ඉවත් කරලම විනය කර්ම කරන්නයි කියලා විනයත් වාද සඳහන් වෙලා තියෙනවා. ඒ සංකර දෝෂය ගැන මම ඉතාම මූලික સિદ્ધාන්තය තමයි ඔය විශ්ලේෂණය කරේ. ඉතින් මේක කොතරින් පටන් අරන් කොතනින් කෙලවර කළ යුතු මාතෘකාවක්ද කියලා හිතන්න බෑ. ඒක බුද්ධ විශ්ේ සම්බන්ධ මහා ශාස්ත්‍රයක පැතිරිච්ච එකක්. ඒ නිසා ඒ කෙනාට යම් යම් ප්‍රශ්න තියෙනවා නම් සීමා සංකරය සම්බන්ධව ඒ ප්‍රශ්න ඉදිරිපත් කළොත් ඉතින් ඊට අනුරූපීව උත්තර සපයන්න පුළුවන් නැත්නම් අතරම මේ සීමා සංකර කිය කියන එක පොතපතෙන්ම ගත යුතු මහා විෂයක්. අවසරයි ස්වාමීන් වහන්සේ නවතත් ප්‍රශ්නයක් නගලා තිබෙනවා දුක් කොට ආපත්‍ය සහ දුක්භාසිත යන ආපත්‍ය මොනවාදයි කෙටියෙන් පැහැදිලි කරන තේක්වා කියලා ආරාධනා කරලා තිබෙනවා. ඒක විභංගය සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් ඒක අපි ගලේවල ස්වාමීන් වහන්සේට, ගලේවල ඥානදර්ශන ස්වාමීන් වහන්සේට යොමු කරනවා. උන්වහන්සේට විග්‍රහ කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ විනය පුරාවට විනය පිටකේ පුරාවට පිළිපද පනවලා තියෙන ආකාරයට පාරාදිකා සංගාලිකේස ඒ වගේම අනියත නිසංපාතික්ක පාටික්ක පාටිදේශනීය දුක්කට දුබ්බාතික වශයෙන් තමයි බෙදෙන්නේ. එතකොට මෙතනදී දුක්කට වශයෙන් හඳුන්වන්නේ සාමාන්‍යයෙන් හේකියා 75ක් වෙන මේව දුක්කට ආපත්‍ය හැටියට කරකන්නේ. ඒ වගේම කන්දකවල තියෙනවා කුඩා ශික්ෂාපද ඒත් වත් සම්බන්ධව 11700ක් ආදී මේ තැන්වලදී පනවලා තියෙනවා මේ පැනවීම කැඩුවහොත් ඒ තැන්වලදී දුෂ්කට ආපත්‍ය සිද්ධ වෙනවා. ඒකට අමතරව විභාගීය පවා ඒ කියන්නේ පරාජිකා පාළියේ පවා ඇතන් තැනකදී තියෙනවා දැන් අර සංඝයා වහන්සේලා අරමුණු කරලා විහිළු කරන්න එපා කියනවා. එතකොට ඒ අවස්ථාවේදී පෙතනක් පනවන්නේ යමි කරනවා නම් දුෂ්කට ආපත්‍යක් වෙනවා කියන්නේ. මේ විදිහට විනය පිටකයේ පුරාවට ඇතැම් නැතැම් තැන්වලදී මේ දුක්ඛ අපත්‍ය දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම තියෙන්නේ කන්දකවලත් ඒ වගේම සේකියා 75 සම්බන්ධව සිද්ධ වෙන දුෂ්කරතාපත්ති. දුම්බාසිත ආපත්ති පැහැදිලි කරන්නේ අර පාටිච්චේ පාළියේ තියෙනවා ඕමසවාද සිල්පදයක්. මෙන්න මේ සිල්පදේ විශ්වා කර්මණු කරලා දස ආක්‍රෝෂ වස්තු වලින් බැන්නොත් අරමුණු කර විශ්ව අරමුණු කරලා කිව්වොත් එතනදී මේ විශ්වට පාචිත්‍යයක් වෙන්නේ. අනුපසම්පන්නයෙකුට කිව්වොත් ඒ දැනත්තට ගරිහා කරන ආදී අදහසින් දුෂ්කටයි වෙන්නේ. ඒ වගේම තමයි උපසම්පන්න කෙනෙකුට වේවා අනුපසම්පන්න කෙනෙකුට වේවා විනෝදයේ පිණිස අන්න ඒ අවස්ථාවේදී අර දස ආක්‍රෝෂ වස්තු අරගෙන ජාතියෙන් හෝ එහෙම නැත්නම් සිල්පෙන් හෝ ඒ වෙලාවේදී අර විනෝදයට විහිළුවට නියම තුළදී වෙන්නේ දුබ්බාසිකාපත්. එතනදි තමයි දුබ්බාසිකාපත් දක්වලා තියෙන්නේ. ඒකට දුක්කට සම්බන්ධව තව පොඩි පැහැදිලි කිරීමක් දුක්කට දුක්කටන් කියලා කියන්නේ වැරදි කිරීම, දැනුමනා කිරීම. දුක්කටන්, දුක්කටන්, දුක්කටන් ආදී වශයෙන් තමයි මේ පද දෙකේ සිදුවලා තියෙන්නේ. ඒ කන්දක සම්බන්ධව කියනකොට විභංගය සම්බන්ධව නම් දුකුලාපත්ති පිටේ ප්‍රාණාග හදීම පැහැදිලි කරා කන්දක සම්බන්ධවත් පැහැදිලි කරා කන්දක සම්බන්ධව නකාර ප්‍රතිසංයුක්ත සෑම තැනකම පාළියේ සමහරලාවට තියෙනවා න භික්ඛවේ ආදි වශයෙන් යම් කිසි නකාර ප්‍රතිසංයුක්ත ප්‍රශ්නක් ඒ වගේදී සමහර තැනක කියලා නැහැ යෝ කරේ ආපති දුක්ඛටස්ස කියලා හැම තැනකම කියලා නැහැ. <clears throat> එතකොට කන්දක සම්බන්ධව දතේ යුතු කන්දක ධර්මතාවය තමයි කන්ද කියන්නේ නකාර ප්‍රතිසංයුක්ත ප්‍රඥාප්තියක් වෙත්නම් මේ ප්‍රඥාප්තිය පිළි නොපැදීමෙන් අනිවාර්යයෙන්ම උපසම්පන්න වික්ක දුක්ඛටයකට පත් වෙනවා කියන කර්තකතාව වැඩිදුරටත් සඳහන් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ නැවතත් පොසොතක් කන්දකෙන් ප්‍රඥාක් නගින්නවා ණය වූ කෙනෙකුට උපසම්පදාව පිළිපෙනවාද කියන ප්‍රශ්නේ විචාරණය. ණය වූ කෙනෙකුට උපසම්පදාව පිළිපෙනවා ඒක ගැටලුවක් නැහැ. නමුත් ඉතින් අන්තරායක ධර්ම විචාරණ කරන එතනක් තියෙනවා අනනෝති. එතකොට ණය නැත්තේ කියලා. ඉතින් ණයක් තියෙනවා නම් ඒක අන්තරායක ධර්මයක්. අන්තරායක ධර්ම වෙන්නේ වස්තු අන්තරායක ධර්ම වශයෙන් නෙවෙයි ආපත්‍ති කර අංගයක් වශයෙන්. නායකාරයෙකු පැවිදි කිරීම පැවිදි කරන ගුරුවරුන්ට පරාජිකාපත්‍ය දක්වා දිව යන්න පුළුවන් කතන්දරයක්. ඊට හේතුව අපි හිතමු අපි බුද්ධ රක්ෂිත කියන සාමණේරයාව පැවිදි කරොත් නායකාරයෙක් වශයෙන් ඉන්නකොට උපසම්පදා ගුරුවරයා උපසම්පදා කරන ගුරුවරයා දන්නවා මේ නායකාරයෙක් කියලා. හා කමක් නැහැ කියලා හිතුවමනාපට පැවිදි කරොත් ගුරුවරයා බඳිනවා මේ ණය ගෙවන්න. යම් වෙලාවක නායකාරය ඇවිල්ලා ගුරුවරයාගෙන් ණය ඉල්ලනකොට නැත්නම් නායකාරය වෙනවා දැකලා තමුන්නාස ওই පැත්තෙම දුවලා හැංගෙනවයි කියලා අර නායකාරයට හසු නොවන හැටියට අර අනුකම්පකපන් දික්කව සංගේවොත් එතනදිත් මේ ගුරුවරයා බණ්ඩකීය තත්ත්වයේම තාම ඉන්නවා. යම් හේකින් ගුරුවරයා අදහස් කරොත් ඔය ඇත්තගේ ණය දෙන්නෙම නැහැ කියලා ණය හිමියන් අදහස් ඇත්ත ඇරියොත් අපි මේ හාමුදුරුවෝ නම් ඡන්දයි පරිසයි අපට මේ හාමුදුරන්ගෙන් මේ ණය ගන්න බෑ කියලා ඒ ධූරණිච්ඡේදෙහි අවහාරයේ සිද්ධයි. අවහාරයේ සිද්ධයි කියලා මම අදහස් කරේ පරාජිකා කියන එක නෙවෙයි මොකද පරාජිකා වෙන්න පරාජිකාට අදාළ වස්තුව පෙරෙන්න ඕනේ.